එක්සත් ජාතික පක්ෂ ආණ්ඩුවක් තිබේ මෙතෙවරන කාලේ අපි කිව්වා අපිට බලය දුන්නොත් අපි පෙච්ච සතත් එක තනිකරව වරදනවා කියලා. බෞද්ධ කියලා සමහර වතුකර එමෙතෙවරු කිව්වා "ඕ දිගම්බර ගෙවල් 800ක් කියලා අතරක් හදවනේ කියලා. ඒ එමෙතෙව ඉතපු එමෙතෙවරු දැන් ඇවිල්ලා මොක්කාවත් බැලුවොත් දන්නවා අපි ලක්ෂ 12 ගාන මේ ගෙවල් ටික අල්ලලා දීලා තියෙනවා. අපි මේ නිකන් ණය නැතුව දෙනවා. සමහර කටි ආන්න පුළුවන් මීඩියා බත් ගෙවල් එක තාම ඉවර නැහැ කියලා. දැන් තාම ගෙවල් හතරක් ඉවර කරලා තියෙනවා. තව ඒවා හතරක් විතර ෆවුන්ඩේෂන් කියලා හදාගෙන යනවා. ඒ නාය කියලා ඒ ජනතාව අවුරුද්දක් යනවා. ඒ අවුරුද්දට තාම අපිට දෙන්න බැරි වුණා.